2004 වසරේ පෙබරවාරි මාසයේ 29 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී වික්මන් වනසේකර මහතා නිෂ්පාදනය කළ විකට ජවනිකා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. අම්බෝවන් විකට ජවනිකා අවුරුදු දෙකක් ගෙවා තවත් අවුරුද්දකට පා දබන විකට ජවනිකා වැඩසටහන අදත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 6 වෙනි මැදිරිය සිට ගුවනට එක් වෙයි. නිවේදනිකා ඉදිරිපත් කරන විකල ශිල්පීන් පිරිස ඩොන් ස්ටීවන් උඩවත්ත අමරසෝම සමරකොඩි ඩී.ඒ.ඩී. කීර්තිරත්න සමග ඇලෝ පෙරේරා අද අපේ පළමුවෙනි විකට ජවනිකාව බාබර් සාප්පුවක් විවෘත කරලා පොණ්ඩ කප්පන්න ඉන්න මාතු සේරම ඉස්සරෙන්ද පොණ්ඩ කප්පන කට්ටිය. ඒ රෙවුල කප්පන කට්ටිය පැය දෙක තමයි බුදියා ඉඳලා පස්සෙන්ද. ආ එන්න. මත්ල එන්න. තව පොඩ්ඩකේ අපි නැකත් වෙලාව ආවම අප බාබසප් විවුත කරලා ඊයකට පස්සේ අපි සේරම පොණ්ඩ කප්පනවා. බොහොම සන්තෝෂයි මුදලාලි බොහොම සන්තෝෂයි මාස්ටර් මහත්තයා ඇවිල්ලා ඉන්නවා අපේ ගමට තිබුණු විශාල අඩුපාඩුවක් තමයි මුදලාලි මග ඇරලා දුන්නේ මේ අද ආ ඒ ශේරම ආණ්ඩු පාණ්ඩු ගෙනාලා තමයි මම භාවකසාව පටන් ගත්තා ආ මාස්ටර් මහත්තයා කොණ්ඩ කපාන්න තමයි ඇවිල්ලා ඉන්නවා මම හිතන්නේ ඔව් කොණ්ඩේ කපා ගන්න කියලා ආවේ මාස්ටර් මහත්තයා උඹ ඔළුව දැක්කම මට කියන්න පුළුවන් උඹ උඹ උංග කාලක තම කොණ්ඩ කපලා නැහැ කියලා. මුදලාල් කිව්ව ඇත්ත තමයි මේ ඔය 945 මහා යුද්ධයට වැදෙන්න කොණ්ඩ කපපු වෙලාවේ කැපුවට පස්සේ මේ අද තමයි කොණ්ඩ කපන්න ආවේ. ආ ඒ යුද්ධ කාල. ඔව් යුද්ධ කාල යුද්ධ කාල. යුද්ධ කාල උඹ කොහෙද මත්ස එතන? යුද්ධ කළ නෑනේ එතන නිකන් ශ්‍රෙල්ලං කළා. ශ්‍රෙල්ලං නෙමෙයි යුද්ධ යුද්ධ යුද්ධට කියන්නේ මම මම ෆ්‍රන්ට් එකට කියන්නේ ෆ්‍රන්ට් එකට. ප්‍රාන්තකට ගියා. තබ්බල සර්පන සේරම ආරගෙන තමයි බජව් දාන්න ගියා. නෑ නෑ නෑ මම මම යුද්ධ බලන්නේ. ඒ කියලා නැත්තම් යුද්ධ කළා කියන්නේ දැන් දොරන දැන් ටෙලිෆෝන් කරලා අහන්න. ආගෙන දානෝ නැපෝලියන් බොනපාටි ගහන්න. ජයමන දැම්මොක්ක දානවා මම පාරදී හම්බුනම පස්ස වෙලාවක ආන්න. මම නිකන් නෙමෙයි ගියේ මම යනකොට අරගෙන ගියා කඩුවයි දුන්නයි දෙකම ගෙනිච්චා. ආ කඩුවයි දුන්නා. ඔව් ඔව්. කඩුව මොකටද ගෙනිච්චා? කඩුව කොස්කොටන්නනේ. ආ ආ ආ දුන්නා තමයි ශේලම වැඩ කළා අය කියලා. ආ දුන්නෙන් දෙන එක දුන්නා පිළිවෙලට. ආ ආ ආ දුන්නෙන් දුන්නයි කියන්නේ බලනවා මම උඩ යන ආශ්‍රාපතර තුනකට. ආ ආ එක සැරේ විද්දා. දෙකක් බිම එකක් උඩ. සේවම යුද්ධ ඉවර වුණාට පස්සේ මාස මාතයි මේ ලංකාවට පැන්න. ඉවර වුණාට පස්සේ නෙමෙයි මේ යුද්ධෙ තද වේගනකට එනකොට <laughs> මම හිංසරේ ගෙදර ආවා. අනේ. ගලාවි. දැන් සේරම ලෑස්ති දැන් නැකතර විවෘත කරන්න විතරයි ආව තියෙන්නේ. ඕ මාස මාස දන්නවද කවුද කියලා? නෑ නෑ මේ කවුද? මේ තමයි මගේ අලුත් බාප සාපු මැනේජර්. හා හා හා. මෙයාට හොඳට කොණ්ඩේ කපන්න පුළුවන්ද? කොණ්ඩ මොකද මිනා බලන්න සයිස් කොහොමද කියලා. කොණ්ඩ මොකද එයාට බෙල්ල උනර කපන්න පළපුද්ද. ආ. ඇයි මාස මගේ මස්කඩ හිටපු බූචල් නෙමෙයි. ආ. ඒ මුදලාලි මම ගිහිල්ලා අර මන්නේ තරගෙන මෙන්න. ආ හොඳ කප්පෙන මන්න තමයි අරෙන්න ඕන. මුදලාලි මන්නේද කොල්ල කපන්නේ? නෑ නෑ කොණ්ඩ කපන මං කතුරු තමයි පාවිච්චි කරනවා. ආ. හැබැයි කප්පන වෙලාවට බෙල්ල එල්ලුවා මන්න තමයි තීරා. ආ එහෙනම් මම වෙන වෙලාවට එන්න ගිහිල්ලා කොණ්ඩේ කපන්න. නෑ නෑ නෑ මාස්ටර් මට මොකද බය වෙනවා පොඩ්ඩයි ඉඳ. පස්සේ අපි පොස්සේ ඉඳකෝ අපි කොණ්ඩේ කපනවා. දැන් දැන් මේ මුදලාලි කවුද මේක විවෘත කරන්න ඉන්නේ මේ බාල් සාප්පු? ඔව් විවෘත කොහොමද මම ආරාධනා කළා තියෙනවා බොහොම වැදගත් මනුස්සයෙක් තමයි. ආ. ඒ කියන අපේ ගමේ ෂාෆන් මාත්‍යා තමයි මම කතා කළා. මම බාබසාපු රූපකවන්. චාමන් මහත්තයා. ඔව්. චාමන් මහත්තයා කොහොමද මේ බාබර් සාප්ප විරුද්ධ කරන්නේ? චාමන් මහත්තයා ඔළුවේ ඉසගෙන යන්නේ නැහැ. නෑ නෑ තාත්තා තමයි තියානවා. ආ. අපි තාත්තා මසාජ් කරලා කොණ්ඩ අරගෙන තමයි කපානවා. ඒක අලුත් බාබර් සාප්ප අලුත් වැඩ. ආ. ඒකනේ. දැන් එතකොට ඕ දැන් දැන් ක්‍යාමල් මාතේ ආවම අපිට මේක තමයි මේක විවෘත කරන්නේ. මොකමද? මේ ගලාලි දැනටම ඉන්න කොණ්ඩේ කපන්න මහත්තුරු 84යි නෝන්ලා 57යි. මහත්තුරු කපන්න 57ත් නෝන්ලා ඉන්න. මහත්තුරු වැඩි. ඔව් එත්තන මාසු. දැන් රැවුල කපන්න ඉන්න මහත්තුරු 14යි නෝන්ලා 28යි. ඒ රැවුල කපන්න නෝන්ලා තමයි වැඩි. ආ. හැබැයි මුදලාලි මේ පොඩි ගෝරියක් ගිහිල්ලා තියෙනවා මේ කොණ්ඩේ කපන්න ආපු අය අතරේ. මොකද ගෝරි? මොකද ගෝලි ඒක අපි නැකත් වෙලා වාවා අපි බාබසප් ඕපන් කළා ෂේල්ම කොණ්ඩ කප්පනවනේ. ඔව්. කවුද ගෝලි ගත්තේ? එතන කාට හරි අමාරුද? නෑ කාටවත් අමාරු නෑ. හැබැයි දෙන්නෙක් මැරිලා එතනම. දෙන්නේ? මැරිලා. ඔව්. එහෙමනම් ඒ දෙන්නගේ කොණ්ඩ අපි සල්ලි නැතුව කප්පමු. නොමිලේ. ඒකයි. ඔව් ඔව්. ඒක හොඳ නෑනේ. ඒක හොඳ නෑ. මම මේ දැන්නේ දන්නේ මුදලාලි මෙච්චර හොඳ සමාජ සේවකයෙක් බව. සමාජ සේවා කියනකොට තමයි මාස්ටර් ආ. ඒ ඉස්සර කාලේ මම කරාපු සමාජ සේව මට මතක් වෙනවා. හා හා. ඒක සමාජ සේව මාස මාත්‍යා 948 මහා ගම් වතුර. ඔව් ගම් වතුර. ඔව්. ඒක ගම් වතුර අනාථ වෙච්ච මොම්සලාට බත් පාසල් 14 කවුද දුන්නා? කවුද දුන්නේ? කවුද? මම නාඩව තමයි දුන්නා. ආ මේ නාඩව. ආ ඒක ඒක තමයි මට බොහොම සන්තෝෂයක් පන්දු වෙනවා ඒ කාලේ මතක් වෙනකොට. නෑ ඒක ඒක බොහොම හොඳ දෙයක් නේ කළා තියෙන්නේ හොඳ පින් සිදු වෙන දෙයක්. ඒක පින්න මාත්‍ර ඒක දන්න නෑ ඒ වුණාට ඒ කච්චේවි මහත්තුරු බත්පස සල්ලි බොහොම පවක් වල තමයි දුන්නා. ඒක තමයි මට බොහොම කේන්ති. ආ මේ කච්චේවිෙන් සල්ලි දීලා මුදල් අලිපත් දීලා. ඔව් කච්චේවිය මට සල්ලි දුන්නා මම දුප්පත් මනුස්සයෙක්ට බෙදලා දුන්නා. ආ බත්පාස. දැන් එතකොට මේ දැන් එනවද විවෘත කරන්න? ඒක නැකත් වෙලාව තමයි පව් වේගෙන යනවා. චවන් මාතේ ආපු ගම අපි විවෘත කරනවා. ආ එහෙනම් ක්‍රියාමන් නැකතත් අරගෙන මේ අරගෙනයි. ඔව්. මොකද මෑනේජර්? උදලාගේ දැනට ඉන්න 184 දෙනෙක් කොණ්ඩේ විතරක් කපනවලු. 184 ඉන්න දෙන්න බැහැ. නෑ නෑ 185ක් ඉන්නවනේ. ඊයේ කොහමද? ඇයි මම? මම නන්නේ මුදලාලි ලොකු අමාරුවක වැටෙන්න යන්නේ මේ තේරම කියන අදම කොණ්ඩේ කපලා ඉවර කරන්න ඕනේ කියලා. මම දන්නේ කොහොමද ඉවර කරන්න කියලා. යෙම නැහැ ඒගොල්ලන්ට කියන්න මං අඳුන මාතුලගේ තුණ්ඩු ගෙනාපු කට්ටියට වේ ලස්සන කොණ්ඩ කපමනවා. අනිත් කටේ පස්සේ කපනවා. එහෙනම් මං කියන්නම් මුදලාලි අඳුනාගෙන් තුණ්ඩු අරගෙන මෙන්න කියලා. ආ ඒක කොහොමද? මුදලාලි මට තුණ්ඩුවක් නැහැනේ. ඒකට ඉතින් මන් දෙනවනේ තුන්ද. ආ දෙනවද? ඔව් දෙපන් මන් දිල. මේ මුදලාලි නිකන් පුටු හෙල්ලෙනවා වගේ භූමිකම්පාවක් වගේ මොකද නිකන් එහෙම සද්ද එනවනම් අපි චෑමන් මාතේ තමයි එනවා ඇත්තේ. එනවද? එනවා එනවා. ආ වෙන්න. ආ එන්න. චෑමන් මාතේ එනකන් තමයි බලාගෙන ඉඳලා ඉච්චරේ. මම ගෙදරින් පිටත් උනේම නැකතට. හ්ම් මේන් පිටත් වෙනවා මේන් පැය දෙක තමයි නැකත පව් වෙනවා. මේ මුදලාලි. ඔව්. මේ ඉක්මන් කරන්න ඕන. ඒ කියන්නේ මේ බාබර් සාප්පුව විරුද්ධ කරන්න තියනවායි කිව්වා ඉඳලා මම බොරු කොණ්ඩෙකුත් දාගෙන යාවේ. ආ අපිට ගලා කපාන්න මොනවද තියෙන්න ඕන මාස්ටර් ආ <laughs> ඉක්මන් කන්නේ කියන්නේ මම කොණ්ඩෙත් ආවට පස්සේ වැවිගෙන වගේ නෝ ආ බොරු කොණ්ඩ උනාට ඒක <laughs> කොණ්ඩෙත් එනවා ඔව් මේ යෙමනම් බම් කිව්වහම මොකද අද වැඩ රාශියක් තිබුණා. ඒ ඔක්කොම අතපව් කරලා මේ ගමන ආවේ. ඒ කියන්නේ දැන් අද තිබුණා මේ තදර්මක් විවෘත කරන්න. ඊයේ ගිහිලාද මෙයා ආවා? නෑ ඒකත් අපේ නෝනා වැරියා. ඔව් මේ ප්‍රියාමන් මාත්‍යා ඕන දෙයකට පිටත් කරන්නේ නෝනාව තමයි. ආහ් දැන් ඊයේ රෑ ගෝරියක් තිබුණා. ඒකට අද උදේ අපේ නෝනා පිටත් කෙරුවා. සේලම නෝනා කම පිටත් කරනවා නේද? ආහ් මේ ලේමනා දැන් මාව අඳුරනවත් දන්නේ නෑ. මේ අඳුරන කවුද කියලා? නෑ මම අඳුරන්නේ. මේ තමයි අපේ මියුසික් මාස්ටර්නේ ගමේ. ආ මේ මාස්ටර් මහත්තයා. ඕහෝ. මාස්ටර් මහත්තයා හැබැයි කොහෙද ඉන්නේ? මම අල්ලපු ගේ ඉන්නේ. ඒ කියන්නේ මේ බාබර් සාප්පුවට අල්ලපු ගෙදර. නෑ නෑ ජයමන් මහත්තයලා අල්ලපු ගේ. එය අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුන් දුවන්නේ නැද්ද? අල්ලපු ගෙදර තියා මුදලාලි මේ අපේ ගෙදර ඉන්න අයවත් මම සමහර වෙලාවට හඳුනන්නේ නෑ. ආ එහෙම නැත්නම් ඉතින් මේ ජොබ් එක කරන්නත් බෑනේ. ඔව් අඳ අපි වැඩ තියෙනවා. ඔව් වැඩ තියෙනවා. දැලානේ ආ. අනේ පොඩ්ඩක් ඉක්මන් කරුවොත් හොඳයි මම හිතන්නේ. ආ එහෙමනා පොඩ්ඩක් ඉක්මන් කළොත් හොඳයි. මයි ට්‍රැවල් ලැබුණා ආවට පස්සේ හරියට. ඕපන් කරන්න තමයි තියනවා. ඔව්. එහෙමනම් චාමන් මාත්‍යා ඊයේ එතන රෙද්ද තියෙනවා. ඊයේ බෙල්ලට දාගන්න ඊයේ කත්තුදු තියෙනවා, කට්ටු තියෙනවා, කීය තියෙනවා. සේරම බදු ලෑස්ති. ගියම නැති කොණ්ඩ කප්පල මගේ බාබ සපු කිව්වත කොහොමද? ආ එතකොට මේ කතා කරන්නේ බාබට පොඩ්ඩක්. නෑ බා බාබර් නෑ මේ බාබර්. බාබර් නෑ. බාබර් නෑ. දැන් එතකොට දැන් අර ඉංගල ගිය හදේ කවුද? අම්මා ඒ මගේ බාබා සාපු මැනේජර්ද මට? ඉතින් මුදලාලි මොකද කරන්නේ? ඒක නේන. මම ඉන්නවා කොණ්ඩ කප්පන කට් එකේ ශල්ලි ගන්දනේ. ආ. ඔව්. දැන් ඉතින් මං අහන්නේ කවුද කවුද කවුද අපේ කොණ්ඩ කපන්නේ? කොණ්ඩ කපන්නේ කවුද? ඒක නේන. කොණ්ඩේ කප්පුණා කියනවා මතේ ඊ කටු තියෙනවා කතු තියෙනවා පීය තියෙනවා ෂේදම තියෙනවා තමගේ කොණ්ඩේ තමාම කප්පගෙන මේක self service බව සාපුන ඒ කියන්නේ ස්වං ක්‍රියා ආ ස්වං ක්‍රියා දැන් ඇරඹී ඇති නිෂ්පාදන සංග්‍රාමේ පෙරමුණ ගන්නේ ගොවියා. පළහිටවන කාලයට, ගොයම් කපන කාලයට, නියරදිගේ පෙළගැසී යන ගොවිසබලුන් අඹුලගෙන යන ගෙවිලියන් දැකීම සුලබ දර්ශනයක්. අද විකට ජවනිකා වැඩසටහනේ ගීතය එයයි. ප්‍රේම කීර්තිදී අල්විස්ගේ පෑන මොයිදීන් බෙග්ගේ හඬ ಕಿರಿನನಿಕ ඇඹුලගනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරිමැනික ඇඹුලගනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරිමැනික ඇඹුලගනල්ලා පලන දොලෙන් ඇඟ සෝදාලා කිරල ගහේ හැවනට වීලා කලන දොලෙන් ඇඟ සෝදාලා කිරල ගහේ හැවනට වීලා නෙළුම් කොලේ එතන තියාලා ටිකිරි මෙනික ඇඹුල බෙදනවා හිමෙනික ඇඹුල ගනල්ල මොවිරාල ගොඩට ඇවිල්ලා හිමෙනික ඇඹුල ගනල්ල මොවිරාල ගොඩට ඇවිල්ලා හිමෙනික ඇඹුල ගනල්ලා ගොවියෝ එනවා සැදන අඹුල රස කර කනවා නියර දිගේ ගොවියෝ එනවා සැදන අඹුල රස කර කනවා ඔමරිහිනා හඬ පැතිරනවා මුළු ගමටම කිරි ඉතිරනවා කිරිමැණික ඇඹුල ගනල්ලා බොවිරාල ගොඩට ඇවිල්ලා කිරිමැණික ඇඹුල ගනල්ලා බොවිරාල ගොඩට ඇවිල්ලා කිරිමැණික ඇඹුල ගනල්ලා ಕಲನ ದೊಲೆಂಗ್ ಅಂಗ ಸೋದಾಲ ಕಿರಲ ಗಹೆ ಹೆವನ ಟವೀಲ ಕಲನ ದೊಲೆಂಗ್ ಅಂಗ ಸೋದಾಲ ಕಿರಲ ಗಹೆ ಹೆವನ ಟವೀಲ ನೆಲೊಂ ಕೊಲೆ ಎತನ ತಿಯಾಲ ಟಿಕಿರಿ ಮೆನಿಕ ಅಂಬುಲ ಬೆದನವಾ ටිකිරි මැණික ඇඹුල ගනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණික ඇඹුල ගනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණික ඇඹුල ගනල්ලා අපේ මීළඟ විකට ජවනිකාව විශේෂඥ ප්‍රතිකාර තාත්තේ තාත්තේ මොකද බම්බ මේ දෙලියන් දෙන්නේ මගේ පපුව රිදෙනවා බං ඉක්මනට වරෙන්කෝ පපුව රිදෙනවා හා එහෙනම් ඉතින් පොඩ්ඩක් මම නාගෙන එනකම් නාගෙන එනකන් ඉන්න බෑ බම් දැන් බලහන්කො පපුව විනාඩි 10න් විතර වැඩ කෙරුවෙත් නෑ. පපුව හුඟක් රිදෙනවද? හුඟක් රිදෙනා නෑ නං. එහෙනම් හිතා මං ඇඟවත් පොහොදාගෙන එනකන් එච්චර වෙලා හිටියා කියවම් දැන් බලන් හුඟක් වෙලා කින්ලා පපුව නිකන් ඩොක් ඩොක් ඩොක් ගන්නවා. පපුව රිදෙනවා කිව්වා? ඔව්. නැති සුදම් මේ පපුව රිදෙනවා නම් මට තේරෙන්නේ නැහැ. නෑ නෑ මේ පපුව රිදෙන්නේ නෑ. උඹ කිව්වට මගේ පපුව රිදෙනවා. අනේ තාත්තේ කොහොම හරි මාව විශේෂඥෙක් ගාවට එක්ක ඵලයන්කෝ පපුව රිදෙනවා හුස්ම ගන්නත් බෑ තාත්තේ. විශේෂඥ මහත්තයෙක් ගාවට උඹගෙන ඉච්චොත් ඊගාවට මට හුස්ම ගන්න බැරුව යනවා නිකන්. කමක් නෑ මාව එක්ක ඵලයන් තාත්තේ. මං කියන්නම්. මං බෝ එක්ක යන්නම් හැබැයි ඔය තියෙන ලෙඩ ඔක්කොම කියන්න එපා. ටිකක් අඩු කරලා කියපන් නැත්නම් මට වැඩියෙන් වියදම් කරන්න වෙනවා. එහෙමනම් ඉතින් ගාන අහලා පස්සේ කියන්නම් ලෙඩ. හා ඒ විදිහට කියන්න එහෙමනම් යම් මේ දොස්තර මහත්තයාට අල්ලපු ගෙදර ඉන්නේ පොඩ්ඩක් බල බල බල. එහෙනම් යන්ද? ඔව් දොස්තර මහත්තයා අතන ඉන්නේ අල්ලපු ගෙදර පොඩ්ඩක් හලෝ හලෝ ආ ඔව් මේ මේ විශේෂඥ දොස්තර හීන් කෙදුවේ තමයි කතා කරන්නේ. ආ ගාන කියලා ගාන ඉතින් බොහොම පහසුයි. දැන් පළවෙනි ප්‍රතිකාර ගන්නවට පළවෙනි සැරේට අය කරන රුපියල් 50ක්. දෙවෙනි වතාවට අය කරන රුපියල් 35ක්. තුන්වෙනි වතාවට ඇත්තම කියනවා තුන්වෙනි වතාවට නම් මම තාම ප්‍රතිකාර කළා නැහැ. එහෙම ඉතින් තුන්වෙනි වතාවට ගන්න 25යි ජීවත් වෙලා හිටියෝ. තොග ගන්නනේ. ඔව් තොග ගන්නනේත් මම ප්‍රතිකාර කරනවා. හැබැයි තොග ගන්නනේ ප්‍රතිකාර ගන්නවා නම් 120ක්ම කොමිස් අඩු කරලායි දෙන්නේ. ආ හරි හරි. අයිය අයිය අයිය අයිය. මට බෑ තාත්තේ යන්න. අපි යන් ගෙදර දොස්තර වාස්තිය තනියම කතා කරනවා. බෑ කියලා හරියන්නේ නැහැ. දැන් සල්ලිත් දඟලා තියෙනවා යම යම්. මේ එන්න එන්න මෙහාට එන්න. මගේ පණ බය හිතේ ඇවිල්ලා ආපහු හැරලා යන්න යනවාදවත් කියේ. මේ රුපියල් 25 බැඳලා දායි. ආ රුපියල් 25යි 750 බැඳා. කාටද 750? 750 අර මේ මුරකාරයාට නිකන් ටිප් එකක් වගේ ටිප් එකක් වගේ ආහ එයාට ටිප් දුන්නා. ඔව්. හරි හරි හරි. එහෙනම් තව 25ක් මෙහාට ගන්න. ආ දුන්නේ 25. ඒක ඒ ආදායම් බද්දෙන් බේරෙන්න තියලා තියෙන ඒවනේ. ඔයා ගවන්න බෑ. මෙතන දැන් ප්‍රතිකාර කරනවාද තව මේ 25ක් මෙහාට ගන්න. තව 25. ආ මෙන්න මෙන්න මෙන්න තියන්නකෝ. දැන් මේ කවුද? මේ මේ මගේ පුතා මෙයා තමයි අසනීපකාරයා. අසනීපකාරයාද? බොහොම සන්තෝසයි. බොහොම සන්තෝසයි. <laughs> මේ මේ ඉලන්දාදේගේ වයස කොච්චරද? වයස දැන් මේ මගදී එද්දි 24ට ලැබුවා. ඒ කියන්නේ ගෙයින් පිටත් වෙනකොට 23යි. ගෙදරින් පිටත් වෙනකොට 23යි. ආහා. මේ ඉලන්දාවේ වස්සාවක් කරනවද? ඉස්කෝලේ යනවා. බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි. කීවෙනි පන්තිද ඉගෙන ගන්නෙ? මහත්මයාට පන්තියක් නැහැ. මෑ මෑ මොන්ටිසෝරියේ. බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි මොන්ටිසෝරිය. ඔව් මෙයාටත් හරි සන්තෝෂයි මොන්ටිසෝරියෙම ඉන්න. හා හා හා හා හා. මේ අසනීපකාරය කිව්ව නේද? ඔව්. පොඩ්ඩක් මේ දිව එළියට දාන්න බබා. තාත්තේ. කොයි දිවද එළියට දාන්නේ? ඔව්. ඔය කටේ තියෙන දිව එළියට දාන්න කටේ තියෙන එක. නෑ මහත්තයා මෝ දිව දෙකේ එකෙක්. නෑ ඉතින් තමන්ගේ සාමාන්‍ය දිව එළියට දාන්න. දාපන් කොයි දිවක් හරි දහන් දහන් කොට. නෑ නෑ දිව නෑ ඒපා වේ බබා දිව නටවනවා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි දිව දාන්න එළියට දාන්න එළියට දාන්න. අඩියක් විතර දාන්නකෝ දාන්න කිව්වම. හ්ම් දිව හොඳයි ගිල ගන්න. මිනිහාගේ දිව හොඳයි හැබැයි දිව ටිකක් කහපාට ගන්නේලා දිනවා. හැබැයි මම හිතන්නේ මිනිහට විටමින් අඩුයි. අපු විටමින් යා නාලානේ ඉන්නේ නෑ නෑ විටමින් කිව්වම ඒකේ තියෙන නොයෙකුත් පදාර්ථ විටමින් වල දැන් මෙයාට මෙතන අඩු මේ විටමින් K විටමින් K ඉතින් විටමින් K බහුල ආහාර පුළුවන් තරම් දෙන්න ඕනේ දැන් මොනවද දෙන්න ඕනේ මාස්ටර් විටමින් K කියන්නේ කෙහෙල් කෙහෙල් කොහිල කිරි කේජු කිරි කේජු හ්ම් එතකොට කොකිස් කොකිස් කහඹිලිය. කහඹිලිය. පුළුවන් තරම් කේ අකුරෙන් පටන් ගන්න දේවල් පුළුවන් තරම් දෙන්න. ඔව්. ඈ ආ. දැන් මෙයාට කරුණකක් දෙන්න හොඳද? කරුණක? ඔව්. ආ කරුණක දෙනවා නම් දෙන්න හෝස් කරලා. හා. මහත්තයෝ මගේ දිවේ නම් අසනීපයක් නැහැ. ඔව් දිවේ මෙයාගේ මුකුත් අසනීපයක් නැහැ මහත්තයෝ. නැද්ද දිව ඇසලින් කියලා? නෑ හුස්ම ගන්න තමයි. ඔව් හුස්ම ගන්න. එහෙමනම් දිව කපලා දාමු මිනිහගේ ඉස්සෙල්ලා. මන්ද මහත්යට ඕන විදියක්. මොකද හුස්ම ගන්න තියෙන අපහසුව? මෙයා මේ අද මුළු දවසටම හුස්ම ගත්තේ නෑ. ඕහෝ හෝ එහෙනම් මේ මිනිහට මේ ආස්වාස ප්‍රස්වාස කිවිල්ලේ අපහසුවක් තියෙන්නේ. අන්න එහෙම එකක්ද කොහෙදයි? ආස්වාස කරන්නම් පුළුවන්. ප්‍රස්වාස කරනකොට මාව උඩ යන්න උඩ යන්න වගේ. ඔන්න ඔකයි වැඩි. ප්‍රස්වාස කරනකොට නිකන් උඩ යන්න උඩ යන්න වගේ. හා එහෙමනම් ටික දවසකට ප්‍රස්වාස නොකර ඉන්නවා. වෙන මොනවා කරන්නද නේද? මේ පොඩ්ඩ මෙහාට ඇරෙන්න බෙල්ල හරවන්න මෙහාට. මෙයාගේ මෙයාගේ මෙහෙම කළා බෑ මෙයාගේ පපුව බලන්න ඕනේ. මට ඕනේ මෙයාගේ එක්ස්රේ එකක් ගන්න මේ වෙලාව. එක්ස්රේ? ඔව් එක්ස්රේ එකක්. නෑ මන්ට එක්ස්රේ ඕනේ නෑ මෙයා. බැනියම ගැලෙව්වහම මුළු සරුවංගෙම තේරෙනවා. ආහා. ඒ වුණාට නෑ නෑ එහෙම කියලා බෑ මේ මේ පොඩ්ඩක් මෙහාට හැරෙන්න. පොඩ්ඩක් හැරෙන්න හැරෙන්න ළමයා. <laughs> හැබැයි මගේ විශේෂඥ මොලේට මම මේ කියන්නේ මට කියන්න පුළුවන් මේ මේ හාදයාගේ බලන්නකො බොඩිය ලස්සන. <laughs> බොඩිය දැක්කම කියන්න බෑ කිසිම මේ ලෙඩක් තියෙනවා කියලා. ඒ තරම් ලස්සන බොඩිය මිනිහගේ බඩ බලන්න පොඩ්ඩ බොඩිය. නෑ නෑ බොඩිය මේ ළඟමට පවරගත්තා. ආ. මේ පස්සේ ඇන්ජිමක් නැසේ කියලා ආපහු ගෙව්වා. බඩ හරවන්න මෙහා. බඩ බඩ හරවන්න. බඩ නිකන් බෙරේ වගේ නේ. ඔව්. ඔව් මෙයාව මේ පෙරහැරවල් වලට තොইল වලට අපි කුලියට දෙනවා. බෙර බෙරෙක් වගේ. ආහ් ඒකෙන් තමයි හම්බ කරනවා ඇත්තනේ. ඔව් ඒක තමයි. ඒ මොනවා වුණත් පොඩ්ඩක් මමගේ දිහා බලන්න පොඩ්ඩක් බලන්න. බලන්න. ඒකනේ. පොඩ්ඩක් මම බලන් ඉන්න දැස් එක දිහා. මෙයා මෙයාට තියෙන ලෙඩේ මට හොයාගන්න පුළුවන්. මෙයා මෙයා කනවා වැඩි. ඔව් ඔව් මහත්තයෝ මෙයා නිකන් ගෑනු ළමයෙක් දිහා බැලුවත් කන්නවාගේ බලන්නේ. මේ පුළුවන් තරම් මේ මම නියම කරනවට වැඩිය මෙයාට මේ ඡන්ද දෙන්න එපා. හොඳේ? හැබැයි අපි දෙන්නේ නැහැ. දැන් මේ බිත්තර කනවද? කනවා කනවා. ඔව් බිත්තර බිත්තර දාන්න ඉස්සෙල්ලා උදුරගෙන කනවා. ආහා. එහෙමනම් උදේ නැගිට හැටියේ මිනිහට දෙන්න half boil කරලා බිත්තර දෙකක් හොඳට තම්බලා. හා හා. ඔව්. එතකොට 10ට විතර දෙනවා මේ බිත්තර කනවනේ කන්න පුළුවන්. කනවා කනවා. අකෝ කනවා කනවා. එහෙනම් 10ට විතර දෙනවා හොඳට ලුණු දාලා කැඳ කෝප්පයක්. ඈ මහත්තයෝ. හ්ම්? නෑට කැඳ හොඳද? කැඳ හොඳයි හැබැයි හඳ තියෙන දාට දෙන්න එපා. ආහා. ඔව්. අ එතකොට දැන් මහත්තයෝ මේ හැන්දෑවට මෙයාට මොනවද දෙන්නේ? හැන්දෑවට පොඩි අඩියක් දෙනවා. ආහා. දොස්තර මහත්තයෝ මේ හැන්දාවට නම් මට අඩියක් හම්බ වෙනවා. මේ පුළුවන් නම් දවල්ටත් එකක් ලෑස්ති කරලා දෙන්න. <laughs> බොහොම කනගාටුයි බොහොම කනගාටුයි. <laughs> ඒක ඉතින් මට කරන්න විදියක් නෑ. ඒක ඉතින් තමන්ගේ තාත්තට කියලා ලෑස්ති කරගන්න ඕනේ. ඔය ඉතින් දොස්තර මහත්තයා කියන හින්දා මටත් ඕනනම් ඔය මම account එකට දාලා පොඩ්ඩක් ගලින් කොහෙන් හරි නෑ නෑ නෑ ඒක කැතයිනේ. ඒ කියන්නේ මේ වගේ වයසේ ළමෙක් වෙති තැබෑරුම් ගන්න රස්තිය අඩු කරන් දෙපා. ඒක කැතයි. හොඳ නෑනේ ඒක. සදාචාරයට හොඳ නෑනේ. ගෙදරට බෝතලයක් ගෙනල්ලා මේ දවස් තුන් වරක් මේ සෑන්තෙන් තුනක් පුරවලා දෙනවා. හැබැයි බෝතලේ හොඳට හොල්ලලා. හා. ඔය නෑ ඉතින් අහල පහල ගෙවල් වල හැමතැනම වාගේ මම account එක තියෙන කොයි එකක් කරගත්ත හැකි. එහෙමද? ඔව්. ආ එහෙමනම් ඉතින් දැන් මගේ ප්‍රතිකාරය නියම විදිහට කරගන්න. හා. කරගන්න මේ අපෝ එන්න මේ එතකොට මහත්තයා දැන් අපි ආයි කවදා දෙන්නේ? ඉතින් වෙලාවක් නෑ රුපියල් 50ක් හම්බුනම හෙට උනත් කමක් නෑ එන්න මේ පැත්ත. නේද? ඔව්. එහෙනම් අපි ගිහිල්ලා යන්නද මහත්තයා? ආ හොඳයි ගිහිල්ල. ආයිබොන් කිව්වා. මොනවා කිව්වා? ආයිබොන් කිව්වා. ආ ආයිබෝන් කිව්වලු අපි යන්. බෙහෙත් දුන්නේ නෑනේ. ආ එයාගේ බේත ඕක තමයි යන් යන් අපි යන්. හලෝ ડોક્ટર හීන්කෙන් දිරිය. අහලෝ අම්මේ මේ ડොක්ටර් යටිවුරුනේ ඇවිල්ලා තින්නේ ඈ මිස්ටර් යටිවුරු දැන් මිස්ටර්ද <laughs> මේ ඉතින් කොහොමද මේ කොහොමද උගුර යමාරු ආ උගුර යමාරු දැන් හොඳයි ඒක නෙමෙයි ડોක්ටර් මට මේ ළඟට ඉඳලා මේ විනාශනීපයක් තියෙනවානේ තියෙනසනීපයක් කියන්නේ ඉතින් කවුරුත් නැහැ නේ අපි දෙන්න විතරනේ මෙතන ඉන්නේ ආ මම දන්නේ ડોක්ටර් මේක කොහොම කියනවද කියලා යන්නයි කියන්න අපි දෙන්න විතරනේ ඉන්නේ කවුරුත් නැහැ නේ කට්ටිය ඒක නෙමෙයි ડોක්ටර් මේ මට මේ මේ නිින්ද යන්නේ නැහැ නේ හරියට නිින්ද යන්නේ එහෙනම් දවල් කාලේටද නෑ අපොයි නෑ දවල්ට නම් බොහෝම හොඳට සැපට නිදා ගන්නවා කන්තෝරුවේදී. මේ රැයට නිින්ද යන්නේ ඉතින් රැයට කන්තෝරුව යන්නකො ඉවරයි. කොහෙදට ඉතින් රැයට හැන්දෑවට කන්තෝරුව වහන්නම නේ නැත්තම් ඉතින් දැන් ওই දව මේ නිින්ද යන්නේ නැහැ කියන්නේ සාමාන්‍යයෙන් රැයට නිින්ද යනවා නම් පැය කීයක් විතර මිස්ටර් යටි උගුරට නිින්ද යනවා. හැන්දෑවේ 7ට විතර නිදාගත්තාම ආය හැරෙන්නේ උදේ 6ට වගේ. ඉතින් හොඳයි නේ. ඉතින් පාන්දර 6ට හැරුණා නම් කොච්චර හොඳද? ඇඟටත් හොඳයි. ඉතින් සමීපාරක්ෂාවටත් හොඳයි. අපිට ඇහැරෙන්නේ නැහැ හයිට මෙච්චර බලන්න මෙච්චර කල් වී. කොහෙද ડોක්ටර් ඉතින් ඇඟට හොඳයි කියන්නේ නැගිට වෙලාවෙ ඉඳලා ගෙදර යනකොට ඔක්කොම කරන්න ඕනේ මමනේ. ඒ මිස්ටර් යටි උගලගේ නෝනා නැගිටින්නේ නැද්ද ඒ වෙලාවට? ආ යා නැගිටිනවා මේ 9:00ට විතර. මිස්ටර් යටි උගලට පහුවෙලා නැගිටින්නේ. ඔව් මේ මම මේ ડોක්ටර් කියන්න ආවේ මේ ගෙදර වැඩ පොල ටික නොනට කියලා කරවා ගන්න පුළුවන්ද කියලා බලන්න මේ මට දෙන්න කොහොමද මික්සරයක් හදලා 10 මාර 11 වෙනකන් නිින්ද යන විදියට. ආ ඒක දෝන කරලා තියෙනවා. බෙහෙත් තියෙනවා මේ 10 මාත නෙමෙයි මේ මාසයක් දෙකක් තුනක් විතර එක දිගට නිින්ද යන මම ඕන්න දැන් හදලා දෙන්නම් බෙහෙතක් එන්න. 2004 වසරේ පෙබරවාරි මාසයේ 29 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ මාධ්‍යවේදී දික්මන් වනසේකර මහතා නිෂ්පාදනය කළ විකට ජවනිකා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිස්කා පෙරේරා